හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි নমස්කාරය කියන්න නමෝ තස් භගවතු අරහතු සම්මා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු මා සම්බුද්දස්ස සෝ මනසිකරණීයේ ධම්මේ අපජානන්තු අමනසිකරණීයේ ධම්මේ අපජානන්තු යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අපි කලක පටන් පිළිවෙලකට ධර්ම දේශනා මාලාවක් පවත්වාගෙන ආවා සබ්බාසව සූත්‍රය සම්බන්ධයෙන් ඒ සූත්‍රය සම්බන්ධයෙන්ම දිගටම ධර්ම දේශනාව කරගෙන යන්න කියලා ආරාධනාත් ලැබිලා තිබුණා ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ සූත්‍රය නතර කරපු තැන ඉඳලා ඉන්ද්‍රියට සාකච්ඡා කරගන්න එහෙමත් නැත්නම් ධර්මදේශනාවට යොමු කරගන්න මේ සබ්බාසව සූත්‍රය පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වගේ දෙවෙනි සූත්‍රයේ හැටියටයි සඳහන් වෙලා තියෙන්නේ පළවෙනි සූත්‍රය මූලපරියාය කියලා බොහොම අර්ථාන්විත සූත්‍රයක් ගැඹුරු සූත්‍රයක්. ඇත්තටම සබ්බාසව සූත්‍රය කාට හරි කෙනෙකුට ගැඹුරින් හදාරන්නට අවශ්‍ය නම් එයා මූලපරියාය සූත්‍රයත් සමග අධ්‍යයනයක් කරනවා නම් මතක් කරන්න කැමති ගැඹුරු ධර්ම දහම් අරුත් මතු කර ගන්නට පුළුවන්. මේ ධර්ම දේශනා මාලාවේදීම අපි ප්‍රථමයෙන්ම උත්සාහ කළා මුල සිටම චාරිත්‍රයක් විදිහට මේ ආශ්‍රව ධර්මත් එහෙමත් ඒකම අයෝනිසෝ මානසිකාරයත් කියන මේ දෙක ටිකක් මුලින් විස්තර කරලා ඊට පස්සේ සූත්‍රයට අදාළ ඊතුරු ධර්ම කාරණාවට එකතු වෙන්න ඒ ඒ විදිහට මේ ධර්ම දේශනාවෙදිත් අපි උත්සාහ කරනවා මුලින් ආශ්‍රව ධර්ම සම්බන්ධයෙන් හැඳින්වීමක් කරලා සූත්‍රයේ ඉදිරි කොටසට එකතු වෙන්න පින්වත්නි ඒ සඳහා මතක් කරනවා නම් මේ සූත්‍රයේ තියෙනවා ආශ්‍රව ධර්ම හතරක් පෙන්눔 කරලා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාසව, දිත්තාසව කියලා සමහර ඇත්තෝ කියනවා මේ සූත්‍රයේ දිත්තාසවය යොදලා නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. දිත්තාසවේ දස්සනා පහතබ්බාය කියලා හැඳින්වෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම හතින් ඒ පළවෙනි ක්‍රමයට ඇතුළත් කරලා තියෙනවා මේ දිත්තාශ්‍රවය ගැන සෑහෙන විස්තර ඒ දිත්තාසවේ වචනෙන් නොකියුවාට විශේෂයෙන් මෙතන හැඳින්වීමක් කරලා තිනවා දිත්තාසවේ සම්බන්ධයෙන් දික්ටි සම්බන්ධයෙන් සමහර ඇත්තන්ගේ මතයක් තියෙනවා සබ්බාසව සූත්‍රය සෝවාන් වෙච්ච මාර්ගඵලලාභී උත්තමයන්ට දේශනා කරපු එකක් කියලා සෝවාන් වෙච්ච මාර්ගඵලලාභී උත්තමයන්ට දේශනා කරපු එකක් නම් සබ්බාසව සූත්‍රය මොකටද මිච්ඡා දිට්ඨිය ගැනයි අයුනිසෝ මනසිකාරය ගැනයි බණ කියන්නේ. අවශ්‍ය වෙන්නේ ඒක පිළිවෙලින් දේශනා කරපු සූත්‍රයක්. ඒවා වැරදි මත හැටියට සලකන්න වෙනවා. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානක්කයන් වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නා දකිනා කෙනාටයි මහණෙනි මම මේ ආශ්‍රවයන්ගේ දුරු වීම පණවන්නේ කිංච ඥානතෝ කිං පස්සතෝ කුමක් දන්න කුමක් දකින කෙනාද යෝනිසෝ ච මනසිකාරං අයෝනිසෝ ච මනසිකාරෝ කියලා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක දන්න දකින කෙනාටයි මේ ආශ්‍රව ධර්ම දුරු වීම පනවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සක්කාය දිට්ඨිය එහෙමත් නැත්නම් අපේ සූත්‍රයේ අවසන් කරපු තැනත් ඒ දිට්ටි කොටසේ මේ සක්කාය දිට්ඨිය එහෙමත් නැත්නම් මේ ආත්ම දිට්ඨිය ආදී නිසා මෙතන තියෙන සත්‍ය වැසිලයි තියෙන්නේ. සත්‍ය අවබෝධ කරගන්න තියෙනෝ මිසක් අමුතුයින් සත්‍යයක් මෙතන මවන්න ඉතුරු වෙලා නැහැ. තියෙන සත්‍ය නොදන්නකමයි ප්‍රශ්නේ. බුදුන් දේශනා කරපු සත්‍ය එහෙන් පිටින්ම මෙතන තියෙනවා වෙනසකට තියෙන්නේ අපි දන්නේ නැති එක. දන්නවනම් දකිනවනම් ඒවා සම්බන්ධයෙන් තියෙන වැරදි අදහස් දුරු වෙලා යන්න පටන් ගන්නවා. අපි උදාහරණයකට ගත්තොත් දැන් අපි රැයට ගමනක් යනකොට අපි දැක්කා කියමු විශාල යකෙක් යකෙක් ඉන්නවා. ඊට පස්සේ වෙන ගමනක් යන තැනක් ඇත්තේ නැහැ. ওই පාර දිගේමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද හිත හදාගෙන උළුවත්කුත් පත්තු කරගෙන ආලෝකයකුත් අරගෙන ටිකෙන් ටික ඒ පාර දිගේ ඉදිරියට යනවා. ඉදිරියට යනකොට ඒ ආලෝකයෙන් අපි දැක්කොත් මේ යකෙක් නෙමෙයි මේ තියෙන්නේ ගින්නෙන් දවා ගිය ගින්නෙන් පිච්චිච්ච දරගසක්ක කියලා දැක්කොත් එතකොට අර යකාය කියන සංඥාව යකාය කියන අදහස අපේ හිතෙන් දුර වෙලා යනවා. එහෙම ඒ අදහස දුර වෙලා ගියාම ආපහු ඒ පුද්ගලයාට ඒ දේ පෙන්눔 කරලා මේ යකෙක් කියලා ආයි බය කරන්නට රවට්ටන්නට හම්බ වෙන්නේ නැහැ. අපි ළඟට නොගිහින් දුර තියාගෙන දුර ඉඳලම බලන්න පටන් ගත්තොත් බය වෙන්න පටන් ගත්තොත් කතන්දර හදන්න පටන් ගත්තොත් මේක මහසෝනාය රීරියකාය කී කිය මේ කියන එකක්වත් අර පෙනෙන දේට එහෙම අදාළ නැහැ. පෙනෙන දේ එකක් අපි ඒකට ගොතන කතන්දර ටික තව එකක්. කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා මුලින්ම. මොකද ශ්‍රද්ධාව නැතුව මේ දේ කරන්න බලාපොරොත්තු වෙ ශ්‍රද්ධාව නැතුව මේ දේ කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ යෝගාවචරයෙන්. ප්‍රථමයෙන්ම ශ්‍රද්ධාව ඕන. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න නම් ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් කෙනෙක්ගෙන් බණ අහන්නත් ඕන. ඒකයි ඔය බුදුරජාණන් වහන්සේ බුදුරන් වහන්සේගේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව ඒ ෂඩ්වර්ණ රශ්මිමාලා ඇතුව මහා බල ඇතුව එහි කරුණු පෙන්නලා දීලා තියෙන්නේ ඒ බණ කියන කෙනා ඒ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට වඩා බලවත් හින්දා අපි හිතනවා අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා මේ මේ පුද්ගලයා කියන දේ ඇත්තක් වෙන්නට ඇතිය කියලා. ඒක මේ දැකලා එහෙම ඇති කරගන්න ශ්‍රද්ධාවක් නෙමෙයි හිතලා ඇති කරගන්න එක. බුදුරජාන් වහන්සේගේ ගුණ ඇහුවහම බුදුරජාන් වහන්සේගේ තියෙන 이르දි බල අභිඥා ඒ ප්‍රඥා ශක්තියින් ගැන ඇහුවහම ඕනෑම කෙනෙක් දණින් වැටෙනවා. දෙවියන් පවා දුර තියලම වඳිනවාය කියලා කියනවා. යස්සතේ ආසවා කීනා දක්ඛිනියාසි මාරිස ස්වාමින් වහන්සේ නුඹ වහන්සේගේ ආශ්‍රව ධර්ම සියල්ලම දුර වෙලා ගියා. ඒ නිසා නුඹ වහන්සේ වැඳුම් පිදුම් කිරීමට සහ වැඳුම් පිදුම් ලැබීමට සුදුසුයි කියලා දෙවිවරු දුරතෝව නමස්සන්තු කියලා දුරතියලම වඳිනවා බුදුරජාණන් වහන්සේ. එහෙම ශ්‍රද්ධාවක් ඇති කරගෙන තමයි ටිකෙන් ටික ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න තියෙන්නේ. අද අපි මේ කරන්න උත්සාහ ගත්තේ බණ අහලා ඒ වගේම ප්‍රායෝගිකව මේ සතිය ආදී ධර්ම තමුන් තුළ ඇති කරගෙන ඒ සති ධර්මාදීන් ටිකෙන් ටික ටිකෙන් ටික ඒවා උපයෝගී කරගෙන මේ ධර්මයේ පෙනෙන දකින මට්ටමකට යන්න ගත්ත උත්සාහයක් තමයි. ආශ්‍රව ධර්ම ගැන මතක් කරනකොට මේ කාම ආශ්‍රවය කියලා මේ ලෝකේට ඇදලා බැඳලා තබා ගන්න මේ ලෝකේ මේ තුන් ලෝක ධාතුව තුලම ඇද බැඳ තබා ගන්න එක්තරා ඇලීමක් එක්තරා බැඳීමක් කාමාශ්‍රවේ භවආශ්‍රවේ කියනකොට ඒ ඇලුණු බැඳුණු දී යම් පැවැත්මක් ඇලිච්ච බැඳිච්ච දී තිබෙනවාය කියලා ඒ ඉන්ද්‍රියන් තුලින් අපිට ප්‍රකට වෙන ස්වභාවය. ඒක භවආශ්‍රවේ කාමාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ කිසිම ඇත්තක් නොපෙනෙන ස්වභාවය. අපිට ශබ්දයක් ඇහෙනකොට, රූපයක් පේනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, හිතට සිතවිල්ලක් එනකොට එන විදිහටම බාර ගන්නවා මිසක් ඒවැ ඇත්තක් නැත්තක් අපිට පෙනෙන්නේ ඒක දැන් ස්වභාවයක් විදිහටමපත් වෙලා තියෙනවා. ඒක ඒක අවිජ්ජාශ්‍රවය ඇත්ත නොපෙනෙන ස්වභාවයම අවිජ්ජාශ්‍රවයයි කියලා දැනගන්නට ඕන. ධර්මයේ නොහැටෙන අඩුම තරමේ තමුන් පෘථග්ජනද නැද්ද කියලාවත් නොදන්න මේ ගතිය දැනගන්න මේ අවිද්‍යාව නිසා වෙන දෙයක් මුකුම්බ දන්නේ නැහැ. ධර්මයේ පිළිබඳ කිසිම සංඥා මාත්‍රයක්වත් වැටහෙන්නේ ඔක්කොම වහලයි තියෙන්නේ. දික්ඨාසවය කියලා කියනකොට දික්ටි කිව්වහම සම්මා දික්ටිත් තියෙනවා මිච්ඡා දික්ටිත් තියෙනවා. අපි කියමු දික්ටි කියන එක එක්තරා විදිහක දෙකීමක් කියලා. සම්මා දිට්ඨිය කියලා කියනකොට නිවැරදිව දැකීමක් මිච්ඡා දිට්ඨි කියනකොට වැරදියට දැකීමක් කියලා සාමාන්‍යයෙන් කෙටියෙන් ඔය ඇත්තන්ට හඳුනා ගන්න පුළුවන්. මේ ditthාශ්‍රවයෙන් සිද්ධ වෙන්නේ ඇත්ත විකෘති කරනවා. tamun hamuwata එනදී ඒ ආකාරයෙන් නෙමෙයි පෙන්눔 කරන්නේ වෙනත් ආකාරයකින් වෙනත් විදිහකට තමයි අපිට පේන්නේ අපිට වැටහෙන්නේ එහෙමත් නැත්නම් සංඥා විපල්ලාස කියලත් ඔයත් අහලා ඇති. අසුබ දේ සුබයි කියලා ගන්නවා. එතනින් ගියාම අනිත්‍ය දේ නිට්ටය කියලා ගන්නවා. ආත්මේ අනාත්ම දේ ආත්මයි කියලා ගන්නවා. මේ විදිහට ඒ වැරදි විදිහට පෙනෙන ස්වභාවයක් තියෙනවා ඒ මිච්ඡා දිට්ඨි කියන ඒවායි. දැන් අපි උදාහරණයක් සලකලා බලමු. මේ උදාහරණයේ අයිති වෙන්නේ ජාතක කතා පොතේ උම්බග්ග ජාතකයේ තියෙනවා දස කතා මම හිතන්නේ දස කතා ඒ දස කතාවල තියෙනවා මණි ප්‍රශ්නය කියලා එකක් මේ මණි ප්‍රශ්නයෙන් උපුටාගත්ත උදාහරණයක් ඒ සේනක පඬිතයයි විදුර පඬිතයෝයි අතර තිබුණා පොඩි ප්‍රශ්නයක් ඉතින් මේ දෙන්නගෙන් කවුද වඩාත් බුද්ධිමත් කියලා බලන්න විවිධාකාර පරීක්ෂණ පැවැත්තිලා තියෙනවා. ඒ පරීක්ෂණ රජතුමා තමයි සිද්ධ කළේ. එයින් එක පරීක්ෂණයක් තමයි තල් ගහක මණිකක් හැංගුවා. තල් ගහක මණිකක් හංගලා ඒ තල් ගහේ මණික හැංගුවාම ඉර පායනකොට මණික හරහා ආලෝකය ගිහිල්ලා ඒ මණිකේ ඡායාව වැටෙනවා පොකුණකට එතකොට එක පුරුෂයෙක්ව දම්වලා පොකුණේ මණිකක් තියෙනවායි කියලා ඒ මණික අරන් දෙන්නටේ කියලා ආරංචියක් ඇරියා. ඉතින් මේ ආරංචිය ගිහිල්ලා රජතුමාට මේ මණික අරන් දෙන්න කියලා සේනක පඬිතුයෝ ඇවිල්ලා මොකද කළේ? මේ විල ඉහින්න පටන් ගත්තා. මොකද ඒ විලේ ඇතුලෙන් පෙනෙනවා මණිකක් ඒත් ලිඳ ඒ විල ඉහලා ඒකේ තියෙන මඩත් ඉවත් කරලා බැලුවට මණිකක් එහෙම පේන්නේ නැහැ. ආපහු විලට වතුර පිරෙනකොට මේකෙන් ආයෙත් පේන්න පටන් ගන්නවා අර මණික. ඉතින් කීප වතාවක්ම මේ පළවෙනි පඬිතුමා කළේ ඒ විල ඉහින එක. ඊට පස්සේ දෙවෙනි පඬිතුමා බෝසතාණන් වහන්සේ ඇවිල්ලා කල්පනා කළා මේක මේ ජලයේ මත වැටුණු ජලයේ මත වැටිලා පෙනෙන ඡායාවක් මැණික තියෙන්නේ විලේ නෙමෙයි කියලා කල්පනා කරලා මැණික තියෙන්නේ ආංගරපේන තල් ගහේ කියලා ඒ තල් ගහට මිනිස්සෙක්ව නගලා ඒ කුරුළු කූඩුවක හංගලා තිබිච්ච ඒ මණික අරගත්තා. මෙන්න මේ සේනක පඬිතුමා කරනවා වගේ වැඩක් අපේ අතින් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පෙනෙන, ඇසෙන අරමුණු සම්බන්ධයෙන් මේ යමක් තියනවාය කියලා හොයන ගතිය. ඒක ඉතින් හරි අමාරුයි පින්වත්නි ඔයත්තු වගේ කාමයේ ඇසුරු කරන කාමයේ පරිහරණය කරන කාමයෙන්ම සතුටු වෙන ගිහි ගෙවල් ඇසුරු කරන මිල මුදල් ප්‍රාර්ථනා කරන මේ සුදුරිදි අඳින කාමයේ ගැනම හිතන ඔයත්තන්ට මේ කාරණා කොපමණ සමීප වේද කොපමණ දිරවා ගන්න පුළුවන් වේද කොපමණ හදවතට සමීප වේද කියන්න නම් දන්නේ නැහැ ඒ මේ පෙනෙන ඇසෙන ඇසුරු කරන අරමුණු වල තියෙනවා එක්තරා වංචනික ගතියක්. ඒ ඒක හරියට අර අපි හිතන්නේ අර විලේ මණිකක් තියෙනවා වගේ. පෙනෙන්නේ නම් ඒ විදිහටමයි. ඇහැ කරලා බලපු ගමන් මේ සා විශාල ලෝකයක් පවා මෙයිලා පේනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුවා දරුවෝ ස්ත්‍රී පුරුෂ ආදී මේ নানা ප්‍රකාර දේවල් මේ ඉන්ද්‍රියන් වලින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඉන්ද්‍රියන් වලින් ප්‍රකට වෙන්න පටන් ගත්තට ඒ දේවල් සත්‍ය වශයෙන් අරමුණු වෙන්නේ ඒ දේවල් නොවෙන්නට පුළුවන් සත්‍ය වශයෙන් අරමුණු වෙලා තියෙන්නේ ඒ දේවල් නොවෙන්නට පුළුවන් ඉතින් ඒ සත්‍ය වශයෙන් අරමුණු වෙන දේ දැක ගන්න අපිට ඇත්තක් හොයන්නට වෙනවා. ඇත්තක් හොයන්නට වෙනවා. ඒ දෙයට කැපකිරීමක් කරන්නට වෙනවා. ඔය ඇත්තු නිකමට හිතලා බලන්න මේ සා විශාල කාමයක් පරිහරණය කරන ලෝකේ මේ සා විශාල කාමයක් පරිහරණය කරන ලෝකේ මේ භුක්ති විඳින කාමය සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා හොයන්නේ කෙනෙක්ට හිතක් පහළ වේද කියලා හිතන්නේ තමුන්ගේ උකුලේ ළමෙක් ඉන්නවා කියමු. මේ ළමයා කියලා වැටහෙන්නේ මොකද්ද කියලා හිතන්න හිතක් පහළ වෙයිද කියලා හිතන්න. එහෙන් පහළ වෙන්නේ කාමයේ අපිට ඉඩ තියන්නේ ඒදේට. අන්න ඒකයි මං කල් තියලා කිව්වේ මේකට සෑහෙන්න සූදානමක් ඕන. අතහරින්න ලෑස්ති වෙච්ච මනසක් තියෙන්නට ඕනා. ඒකෙන් මං කියන්නේ එක පාරටම දුවගෙන ගිහිල්ලා මහාන වෙන්නට ඕන ආයි උදේ ඉඳන් හැන්ද වෙනකම් භාවනා කරන්න ඕන ආයි කියලා. නමුත් මේ කාරණාව ඔය ඇත්ත තේරුම් ගන්නට ඕනයි. ඒක ඒ කාරණාව තේරුම් ගත්තායින් පස්සේ ඔය ඇත්තන්ට පුළුවන් ටිකින් ටික ටිකින් ටික අනුපුබ්බ සික්කා අනුපුබ්බ ප්‍රතිපදා තුලින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. අපේ ඉන්ද්‍රියන් වලට පින්වත්නි ගොදුරු වෙන්නේ අපි කියමු නාම රූප ධර්මයක් කියලා. ඒ නාම රූප කියන කතන්දරෙන් අපි රූප කියන තැනින් විතරක් කතා කරමු. ඒක ලීසි. නාම ධර්මවල රූප කොටාසයෙන් කතා කරන එක තරමක් පහසුයි. ඇහැට වර්ණයක් සටහනක් වෙනෙන ස්වභාවයක් තියෙන්නේ. කනට ශබ්දයක් ඇසෙන ස්වභාවයක් තියෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙන ස්වභාවයක් තියෙනවා. දිවට රසක්, කයට ස්පර්ශයක්, සිතට සිතවිලිත් විදිහට ඒ අරමුණු ලැබෙනවා. ඒ අරමුණු මෙවෙනවා. ඒ අරමුණු මෙවෙනකොට ඒ අරමුණු ඒකාකාරී නෑ. විවිධාකාරයි. ඒකයි මේ ලෝකේ මේ තරම් විචිත්‍ර. දැන් අපි සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් ලෝකේ විවිධාකාරයි. ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා සතා සීපාවෝ ඉන්නවා ඉරහඳ තියෙනවා ඒ අරමුණ වල තියෙන විවිධත්වය ඒ රූපය විවිධාකාරයි විවිධාකාර රූප අපේ ඉන්ද්‍රියන් වලට පැමිණෙනවා. ඒ ඉන්ද්‍රියන් වලට පැමිණෙනකොට ඒ රූපය අපේ හිත තුළ ආශ්‍රව ධර්මයේ දෙනවා. අපේ හිතේ ආශ්‍රව ධර්මයේ දෙනවා. අපේ හිතේ ආශ්‍රව ධර්මයේ දිලා මේ ඒ අසුරු කරන, ඒ පරිහරණය කරන ඒ අරමුණු විකෘතිතාවයකින් වැටහෙන්නට පටන් ගන්නවා. ඒක මේ ආශ්‍රව නිසා සිද්ධ වෙන දෙයක්. මේ නාම රූප ධර්මයේ හිත මත පතිත වෙනකොට හරියට අර මණිකේ සෙවණැල්ල ඡායාව ජලයේ මත පතිත වෙනකොට ජලය තුල මණිකක් තිබෙනවා කියලා හිතුවේ විලවත් ඒ වැටුණු ඡායාවක් නෙමෙයිනේ. ඒක දිහා බලන් හිටපු කෙනා ඒ වැරදි තීරණේ ගත්තේ විල එහෙම නෙමෙයි. ඒක සත්‍ය ස්වභාවය බාහිරින් තියෙනවා. සත්‍ය ස්වභාවය බාහිරින් තිබ්බට අපි වැරදියටයි වටහා ගන්න. අපි හිතනෝ නෑ මේ විල ඇතුලේ නම් මණිකක් තියෙනවා කියලා. ආන් ඒ වගේ ඇහැට රූපයක් එනකොට අපි හිතනවා මේ රූපය යමක් දෙයක් පුද්ගලයෙක් කියලා. ඒ යමක් දෙයක් පුද්ගලයෙක් කියලා ඒ වැටහෙන කොට ඒක වැරදිය කියලා කියන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. තමුන් විසින් තමුන්ටම රැවටිලා තියෙනවා. දැන් වෙන කෙනෙක් ඇහිලා අපිව රැවට්ටුවොත් ටික කාලයක් යනකොට තමුසේ මාව රැවට්ටුවා නේද කියලා අපිට ඒ දේ අල්ලගන්න පුළුවන්. ඒ තමුන් තමුන්ටම රැවටිලා ඉන්නකොට මේ ආත්ම වංචාව එහෙම ලිහිසියෙන් අල්ලන්න බෑ. පරතෝ ഘോഷයක්, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් පරතෝ ഘോഷයක් තියෙන්නත් ඕන. සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධම්මානුධම් පටිපදා. මේ කරුණු හතර සම්පූර්ණ වුණාම තමයි මේ ආත්ම වංචාව කියන එක සත්‍ය කියන එක ටිකෙන් ටික හෙළිවෙන්න පටන් ගන්නෙ. එහෙම මේ සත්‍ය දකින්න උත්සාහ කරනකොට අපිට පුළුවන් වෙනවා මේ ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය දැකලා ඒ සැබෑ ස්වභාවයට කලකිරෙන්න. ඒ සැබෑ ස්වභාවයට හිත කලකිරනකොට ටිකෙන් ටික සිද්ධ වෙන්නේ අපි අර ඒ දේවල් වලට රැවටෙන ගතිය ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. නැති වෙනව නෙමෙයි එකපාරටම අඩු වෙනවා. ඒකට කියනවා ෂය වෙනවාය කියලා. ආශ්‍රවක්ඛය කියලා කියන්නේ කම්මක්ඛය ෂය වෙනවා. ඒව ටික ටික තමයි නැති වෙන්න පටන් ගන්න. එහෙම ටික ටික නැති වෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් සලකලා බලමු. සාමාන්‍යයෙන් භාවනාවෙන් සරලව අත්දක ගන්න පුළුවන් උදාහරණයක් දැන් අපි ඔයත්තන්ට සතිය හුරු කළා. මම දැන් මෙතනය කියලා ඔයත්තන්ට සිහිය පිහිටවන්න පරියන්කේ හුරු කළා. දැන් කවුරු හරි කෙනෙක් හොඳට සිහියෙන් සක්මන් කරලා පරියන්කේට ඇවිල්ලා සිහියෙන් සක්මන් කරලා පරියන්කේට ඇහිල්ලා තමුන්ගේ මේ කයට හිත ගත්තායින් පස්සේ තමුන්ට තේරෙනවා මේ කයේ ඉරියව්ව. අපිට පුළුවන් මේ ඉරියව්වට සතිය පවත්වන්න. එහෙමත් නැත්නම් මේ ඉරියව්ව ගැන දැනුවත් භාවයක් ඇති කරගන්න. ඒකෙන් කියවෙනව දෙයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. ඒ කයේ තියෙන සැහැල්ලුව, ඒ කයේ තියෙන ඒ පහසු ගතිය අපිට අත්දකින්න පුළුවන්. ඒ මේ කයේ තියෙන සැහැල්ලුව පහසු ගතිය අත් දෙකකින මේ කයේ හිත පවත්වනකොට අපි කියනවා චේතනා පහල කරන්නට යන්න එපාය කියලා. අපි අර මුලින් මතක් කළේ කය සෙලවීම පිණිසවත් සිතක් පහල කරන්නට එපාය කියලා කියනවා. ස්වභාවිකව වෙන දේ දිහා බලාගෙන ඉන්න. මොනවද පෙනෙන්නේ කියලා. එතකොට මෙතන අරමුණු විශාල වශයෙන් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, සිතවිලි තියෙනවා, নানা ප්‍රකාර අරමුණු මෙතන තියෙනවා. ඉතින් අපි මේ සඳහා අරගන්නේ මේ කයට දැනෙන ස්පර්ශය. මොකද ඒ කායික ස්පර්ශයෙන් කරුණු පැහැදිලි කිරීම ටිකක් පහසුයි. මේ ඇස වගේ ඉන්ද්‍රියකට එනකොට පින්වත්නි හරිම අමාරුයි. හරිම වංචනිකයි. මොකද සත්වයින්ට බොහෝ සෙයින් කෙලෙස් ඉපදිලා තියෙනවා මේ ඇහැ නිසා ඇසෙන්. ඇසේ තියෙන මේ මායාකාරී ගතිය නිසා ඇස අරමුණු කරගෙන ප්‍රබල වශයෙන් කෙලෙස් උපද්දවල තියෙන හින්දා එහෙන් යමක් පැහැදිලි කරන්න ගියාට පැහැදිලි කරගන්න අමාරුයි. වැටහෙන්නේ නැහැ. හිත අවුල් වෙනවා. අපි බලමු ඒකට මේ කයෙන්. මෙහෙම මම දැන් මෙතන කියලා කයට සිහිය අරගෙන ඉන්නකොට ඔය තන්ට මේ කයේ තියෙන ස්වභාවවල් වැටහෙන්න පටන් ගන්නවා. තද ගති, බුරුල් ගති, උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල ගති, ඇලෙන වෙගිරෙන ගති, සෙලවෙන ගති මේ নানা ප්‍රකාර දේවල් මේ කයෙන් වැටෙන්න පටන් ගන්නවා. එහෙම වැටෙන්න පටන් ගන්නකොට අපි හිතමු තද ගතියක් දෙනුණා කියලා. ඒ තද ගතියක් දැනුණාම දැන් කමටහන් වාර්තා කරනවා කියලා එකක් තියෙනවා. මට වෙලාව තිබුණොත් පස්සේ අවස්ථාව ලැබුණොත් මම ඔය අත්තන්ට ඒ දේ කියලා දෙන්න. ඒ කමඨහන් වාර්තා කරන්නේදී යෝගාවචරය මුලින්ම කියන්නේ තමුන් භාවනා කරපු හැටි. මම පරියංකයට ගියා. පරියංකයට ගිහිල්ලා කයට හිත ගත්තා. මේ කයේ හිත පැවැත්තුවා. එහෙම කයේ හිත පවත්නකොට මට තද ගතියක්, බුරුල් ගතියක්, උණුසුම් ගති, කම්පන චංචල ගති දැනෙන්න පටන් ගත්තා කියලා යෝගාවචරය මුලින් භාවනා කරපු හැටි තමුන් භාවනා කරන්න ගත්ත මූලික කර්මස්ථානයේ ඊට පස්සේ තමුන්ට ලැබිච්ච තමුන්ට පෙනිච්ච තමුන්ට මතුවෙච්ච ඒ තොරතුරු ටික හෙලි කරන්න පටන් ගන්නවා මේ වගේ වාර්තා කරනකොට අහන්න දකින්න ලැබෙනවා මට කකුලේ තද ගතියක් දැනුණා මට පොළවේ තද ගතියක් දැනුණා යනාදී වශයෙන් මේ තද ගතිය ගැන විස්තර අර්ථකතන ඉදිරිපත් කරනවා. ඇත්තටම ඒ දැනෙන තද ගතිය එහෙම නැත්නම් ඒ උණුසුම් ගතියට හිත සමීප කරලා බැලුවොත් තද ගතියටම හිත දාලා බැලුවොත් ඔය ඇත්තන්ට තේරෙනවා මේ කකුලේ තද ගතියවත් මේ අතේ තද ගතියවත් මේ හිසේ තද ගතියවත් නෙමෙයි මේක තද ගතියයි කියලා. මේක මේ තද ගතිය. තව විදිහින් කියනනම් මේ පටවි ධාතුව. පටවි ධාතුව පටවි ධාතුවක් මිසක් කකුලක් නෙමෙයි කියලා ටික ටික තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට බලනකොට දැන් දෙපැත්තක් බෙදෙන්න පටන් ගන්නවා. මේ ශරීරයේ තද ගතිය ඉතුරු වෙලා තියෙනවා. ඒ තද ගතිය දැනෙන තැනට මම කකුලය කියලා කියනවා. එතකොට මම වාර්තා කරන්නේ කකුලේ තද ගතියක් දැනුණායි කියලා. නමුත් තද ගතියට කකුල් නැහැ. ඔන්න ඔයදී දකින්නට පුළුවන් හරියටම පිරිසිදුව ඒ දැනෙන තදබුරුල් ස්වභාවයට හිත දැම්මා. ඒ තදබුරුල් ස්වභාවයට හිත දැම්මායින් පස්සේ තද ගතිය තද ගතියක් විදිහටත් මේ කඳය, කටය, බඩය, කකුලේ කියාගන්න මේ ටික වෙනමම ධර්ම ටිකක්ය මේ රූප කොටාසේට මේ දේවල් අදාළ නැතේ කියලා ඔයත්තන්ට දකින්න පුළුවන්. එතකොට අපි කතා කර කර හිටියේ ආශ්‍රව ධර්ම සම්බන්ධයෙන්. එතකොට දැන් මේ කකුලය කියන එක පින්වත්නි එක විදිහකින් කියනවනම් කියන්න පුළුවන් මේක මේ ආශ්‍රව ධර්මයක්. ආශ්‍රව ධර්ම මීට වඩා ගැඹුරින් විස්තර විය යුතුයි. ඒක වෙන එකක්. ඒත් මම මේ සරලව පැහැදිලි කරන්නේ අදහසක් ඔයත් අන්න මතු කරගන්න. මේ කකුලේ කියලා හිතෙන සිතිවිල්ල මේ අපිට වැටහෙන ස්වභාවය වෙන එකක්. මෙන්න මේ දෙක වෙන් කරගන්න මේ කයට දැනෙන ධාතු ස්වභාවයේ ධාතු ස්වභාවයේ විදිහට දෙක්කට පස්සේ මේ tamun හිතාගෙන ඉන්න මේ කඳ කට බඩ හිස අතපය කියලා මේ හිතෙන ටික වෙනම ටිකක් විදිහට මේක මේ දෙක දෙකක් කරගන්න දෙකක් කරගන්න කියලා බලෙන් කරන්න බැහැ අපිට කරන්න තියෙන එකම දේ තමයි බොහොම පරීක්ෂාවෙන් බොහොම සිහියෙන් මේ දැනෙන තද ගති බුරුල් ගති වලට හිත ලං කරලා බලන එක. හිත ලං කරලා බැලුවහම ලං කරලා බලන්ට බලන්ට බලන්ට කකුලක් නම් නෙමෙයි වැටෙන්නේ. ලං කරලා බලන්න බලන්න වැටෙන්නේ දහතුවක්. පටවි ධාතුව ධාතු කියන්නේ ඒක සත්‍යෝ නෙමේ පුද්ගලයෝ නෙමේ ශුන්‍ය මිදම් වික්කවේ අත්තේනවා අත්තනීනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් සත්වේක හෝ සත්වේකට අයිති ස්වභාවයෙන් හිස්සේ කියලා කියනවා ශුන්‍යං කියලා කියන්නේ හිස්සේ කියලා කියන්නේ අන්න ඒ තේරුමයි අන්න එතකොට ඔය ඇත්තන්ට දෙක ගන්න දැන ගන්න පුළුවන් වෙනවා පඨවි ධාතු ආදී ධාතු කොටස වෙනම මේ කඳ කට බඩ කියලා වෙන් කර ගන්න කොටස මෙන්න මේ කොටස ආශ්‍රව ධර්මයක් වගේ බලන්න මේ පඨවි ධාතුව කියන එකේ ස්වභාවය මේ කකුලය කියන ස්වභාවයෙන් මේ අතය කියන ස්වභාවයෙන් වසාගෙන හිටියා නේද කියලා මේ පටවි ධාතුවේ ස්වභාවය කඳය, කටේ, බඩේ කියන මේ ස්වභාවයෙන් අපිට විකෘති කරලා පින්නවා මේ පටවි ධාතුව කකුලක් කරලා පින්නවා කියලා. අතපය කරලා පින්නවා කියලා ඔයත්තන්ට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයත්තන්ට සරලව කල්පනා කරලා බලන්න පුළුවන් අපි මේ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මේ ආරක්ෂා කරන්න හදන්නේ මේ හිතින් මවාගත්ත කයක් නේද? අපි මේ කවන්නේ, පොවන්නේ, එතනින් ගියාම පාට කරන්නේ, හැඩ වැඩ කරන්නේ මේ අතපය නේද? මේ අතපය කියලා අර වරදවා වටහාගත්ත කොටස නේද කියලා ඔයත්තන්ට පොඩි අවබෝධයක් එතකොට එනවා. එතකොට ඔයත් අන්න හොඳටම තේරෙනවා උදේ ඉඳන් තෙල් ගාලා කොණ්ඩේ පීරලා ජිම් ගිහිල්ලා බෙහෙත් දීලා ආරක්ෂා කළේ ඔය හිතට වැටහෙන ඒ සිහින ස්වභාවය නේද? මේ හිතට වැටහෙන මායාකාරී ස්වභාවය නේද කියලා ඔයත්තන්ට කෙටි අදහසක් ගන්න පුළුවන්. අන්න එතෙන්දි නම් පින්වත්නි මේ කය ගැන තියෙන ආසාව ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේක මේ බුදුහාමුදුරුවෝ කිව්වටවත් බණට කිව්වටවත් නෙමෙයි දැන් ඔය ඇත්තු විශ්වාස කරන්නේ ඔය ඇත්තු විසින්ම දැකලා ඕනවට වඩා මේ කයට ආසා කරන්න යන්නේ නැහැ දැන් මොකද tamunම දන්නවා මෙතන මේ ධාතුවක් තියෙන තැන පටවි ධාතුව තියෙන තැන මට පේනවා මහා මුතු විකෘතියක් මට කකුලක් වගේ පේනවා මගේ ඇඟ වගේ පේනවා මගේ අතපය වගේ පේනවා ඒක වෙනම ස්වභාවයක් නමුත් එතන තියෙන ධාතු ස්වභාවයක් කියලා වෙන වෙනම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයත් කල්පනා කරලා බලන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ රූපේට කඹරනවා කිය කිය මේ රූපේ වර්ණ ගන්නනවා කිය කිය මේ රූපේට ආස කරනවා කිය කිය තමුන්ගේ රූප වලටයි අනුන්ගේ රූප වලටයි ඔක්කොටම රැවටිලා මේ ලෝකේ දඟලන දෙඟලිලි ස්වභාවය මේ ලෝකේ මිනිස්සු අන්ධ වෙලා ඉන්න ස්වභාවය මිනි මරා ගන්න ස්වභාවය තමුන්ට අවශ්‍ය කරන කාමයේ නැති වුනහම කෝච්චි වලට පැනලා මැරෙන හැටි මේ මිනිස්සුන්ට දොස් කියන්න බෑ මොකද මේ මිනිස්සු මේ දෙයට රැවටිලා අවසానයි එතකොට ඔයත්තන්ට පුළුවන් ටික ටික මේ කාමෙන් ඉවත් වෙන්න කාමෙන් ඉවත් වෙනවා කියන්නේ දික්කසාද වෙනවා කියන එක නෙමෙයි භාවනා කළා කියන්නේ මේ පෞල් ජීවිත කඩාකප්පල් වෙනවා කියන එක නෙවෙයි. මේක නුවණින් කරන්න ඕන වැඩක්. දැන් නම් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ කට්ටියට වෙන ප්‍රශ්න මතුවේ ඊට පස්සේ. ඊගෙන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ඒ තමුන්ගේ කය සම්බන්ධයෙන් සමහර යෝගාවචරයෝ වාර්තා කරනවා මට මේ පොළවේ තද ගතිය වැටහෙනවායි කියලා. එතකොට දැන් මේ කතා කරන්නේ බාහිර ලෝකයේ සම්බන්ධයෙන්. දැන් ඔයත්තන්ට ඒකත් බොහොම ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන්. පටවි ධාතුවට පොළව නැහැ කියලා. පටවි ධාතුව තුල පොළවක් නැහැ. පටවි ධාතුව පටවි ධාතුවයි. මේ කියන කාරණාව තරමක් ගැඹුරුයි. ඒත් ඔයත්තන්ට උත්සාහ කරලා බලන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න පුළුවන්. පටවි ධාතුව පටවි ධාතුවක් මිස් පොලොවක් එහෙම නෙමෙයි. දැන් අපි මේ මම දැන් මේසෙ අල්ලනකොට මට මේ මේසෙ කියලා වැටහෙනකොට මම හොඳට බැලුවොත් මට ස්පර්ශ වෙන්නේ මේසයේද තදබුරුල් ගතියක්ද කියලා මට මේසයක් ස්පර්ශ වෙන්නේ මට ස්පර්ශ වෙන්නේ තදබුරුල් ගතියක් නමුත් මට රැවටෙන්න පුළුවන් මට මේසයක් ස්පර්ශ වුණාය කියලා මේ කතාව ඔය ඇත්තන්ට තේරෙනවද නැත්නම් අnder දෙමළ වගේද? මේ මන් දන්නේ තේරෙනවද නැද්ද? තියෙන ටිකක් අවුල් වෙලා පිස්සු වැටෙයිද කියන්නේ? කොහොම හරි කවන්නේ උත්සාහ කරලා බලන්න මේ බාහිර කොටස මේ බාහිරයට අපි කතා කරන මම මේසයක් ඇල්ලුවා මං වාහනේ ඇල්ලුවා මගේ අතේ වටාපතක් තියෙනවා මගේ අතේ සල්ලි තියෙනවා කී කී කතා කරන්නේ ඒ ස්පර්ශ වෙලා එන දේ ප්‍රතිඵලේ දිහා බලනවා මිසක් ඒකේ මුල යෝනිසෝ මානසිකාර්යය ඒ කියන්නේ මේ යොමු වෙලා නැහැ මේ හට ගන්නා තැන ආරම්භ වෙච්ච තැන මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ දැන් අපි හිතමු අපේ ඇඟේ ඇඳුම ස්පර්ශ වෙනකොට අපිට හිතෙනවා අපිට සංඥාව මතුවෙනවා හිතට නිකම්ම මේ මගේ වස්ත්‍රයයි කියලා. ඒත් හොඳට බැලුවොත් ස්පර්ශ වෙන ස්පර්ශ වෙන්නේ තද බුරුල් ගති දෙක. මේ තද බුරුල් ගති වලට වස්ත්‍ර නැහැ. ඒ විදිහට හිතලා බලනද අපි මේ පරිහරණය කරන බාහිර කාමයක් ඉල්ලන්නේ මේ දෙයට රැවටිලා නෙමෙයිද කියලා මට දෙන්න මෙහෙම දෙයක් මට මේ වගේ දෙයක් ඕන මේක ඕන මෙහෙම ඕන කිය කිය මේ බාහිරින් යමක් දෙයක් කෙනෙක් ඉල්ලන්නේ මේ ස්පර්ශයට රැවටිලා නේද කියලා බලන්න ස්පර්ශ වෙන්නේ වෙනම දෙයක් ඒත් අපි හිතනවා ගෑණියෙක් ස්පර්ශ වුණා කියලා ස්පර්ශ වෙන්නේ වෙනම දෙයක් අපි හිතනවා පිරිමියෙක් ස්පර්ශ වුණා කියලා නමුත් ස්පර්ශ වෙන තැනට හිත දැම්මායින් පස්සේ එතන තියෙන්නේ ධාතු ස්වභාවයක් ගෑනු පිරිමි කතන්දරනේ පටවි ධාතුවට. දැන් මේක ධාතු වලට දාන්න කලින් ඔය චූල හත්ති පදෝපම සූත්‍රයේ හෝ මහා හත්ති පදෝපම සූත්‍රයේ සරියුත් සවින්නාස දේශනා කරනෝ මේ ශරීරයේ කෑලි 32කට බෙදලා මුලින්ම මුලින්ම එක සැරේම සැර වැඩි මේක ධාතුයි කියලා කියපු ගමන් හිත අන්දමන්ද වෙන්නත් බලනවා මෙන්න මෙහිම ලස්සන උපමාවක් සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරගන්නවා. කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච මත්තිකංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ ආගාරන්තේව සංකං ගච්ඡති කියලා කියනවා. මේ කට්ටංච ලී කෑල් නිසා වැල් නිසා තිනංච පටිච්ච තනකොළ නිසා මත්තිකංච පටිච්ච මෙටි නිසා එක්තරා විදිහකින් ආකාශෝ පරිවාරිතෝ අහස පිරිවරාගෙන ඉන්නවා ඒ එක්තරා විදිහකින් අහස පිරිවරාගෙන ඉන්නේ ඒ දේවල් එහෙම දැන්නම් ඒ ස්වභාවයට අපි ආගාරන්තේව සංකම් ගච්ඡති මේකට ගෙයයි කියලා කියනවා ලී දඬු මෙටි වැල් තනකොළ එක්තරා විදිහකට සංග්‍රහ කළාට පස්සේ එක්තරා විදිහකට එකතු කළාට පස්සේ අපිට ගෙයක් මෙවිලා පේනවා. ඒකට අපි කියනවා ගෙයයි කියලා. ඊට පස්සේ කියනවා චම්මංච පටිච්ච මන්සංච පටිච්ච නහාරුංච පටිච්ච අට්ටිංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ කායන්තේව සංකංගච්ඡති මේ හැම නිසා මේ මස් නිසා මේ නහර නිසා මේ ඇට නිසා මේ අහස මේ හිස් අහස පින්වත් මේ අහුරගෙන ඉන්නේ අපි අපි ඇඟ කියලා මේ කෑලි 32ක් එකට ඇහිරිලා තියෙනවා මේ හිස් ආකාශේ මේක කායන්තේව සංකම් ගච්ඡති අපි මේක කෑලි 32ක් විදිහට ගන්න කෑලි 32ම එකක් විදිහට අරගෙන ඇඟයි කියලා රැවටෙනවා. මේ කයක් කියන්නේ කෑලි 32ක එකතුවක්. මේ විදිහට මේ කයට තියෙන ඒ කාමය ඒ කයට තියෙන ආසාව අඩු කරගත්තායින් පස්සේ එයාට කියත හැකි මේ ශරීරේ කොටස් 32ක් හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත කොටාසයන්ගෙන් මේ කය හැදුනෙත් කැලතිස් දෙකකින් ඒ කැලතිස් දෙක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත කොටාසයකින් ඒ සතර මහා භූත කොටාස තමයි පින්වත්නි අපි මේ සිහිය පිහිටවන්න පිහිටවන්න මේ කයේ සිහිය පිහිටවන්න පිහිටවන්න අපිට මේ මතුවලා එන්නේ. හරියට මේ සිහියේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි අර සක්විත රජුරුවන්ගේ තියෙනවා උදකප්ප සාදනී මාණික්ක කියලා එකක්. ඕනෑම මඩවලකට මේ මණික දෙම්මොත් ඒ වතුර සම්පූර්ණයෙන්ම බොන්න පුළුවන් වතුරක් බවට පත් වෙනවා. ඒ එතකොට ඒ ජලය පැහැදිලි වෙනවා. ඒ මණිකේ තියෙන බලය නිසා. ඒ වගේම සතිය අපි මේ කයට දැම්මොත් එහෙමත් දැන්නම් කායානුපස්සනා කියලා අපි කියන්නේ. මේ කය අනු අපි බැලුවොත් මේ කයේ සිහිය පැවැත්වුවොත් කයේ ස්වභාවය පේන්න පටන් ගන්නවා ටිකෙන් ටික. කය යම්සේද එසේ පේන්න පටන් ගන්නවා. මේ කයේ මේ සෝ ධාතුසෝ පච්චවික්කති මේ ධාතුන් වැටෙන්නට පටන් ගන්නවා. මේ ධාතුන් වල තියෙන විශේෂ ගුණයක් තමයි ඒ වාට මේ විස්තර ඔයත් පටලව ගන්න එපා. මේ ධාතුන් වල තියෙන විශේෂ ගුණයක් තමයි පඨවි ධාතුවේ පින්වත්නි හැඩයක් එහෙම නැහැ. පඨවි ධාතුවේ හැඩයක් නැහැ. ඒ වගේම පඨවි ධාතුවේ වර්ණයක් ඇත්තෙත් නැහැ. මේ අවර්ණක වෙච්ච පඨවි ධාතුව හැඩයක් නැති මේ පටවි ධාතුව පටවි ධාතුවක් තියෙන තැනක කොහොමද මේ හැඩයක් තියෙන යමක් අපිට පේන්නේ අපි කය වශයෙන් බලමු අපිට පේනවා අතය කටය කඳය බඩය ඔළුවේ ශරීරය කියලා මේ සම්පූර්ණ චිත්‍රයක් මෙවිලා පේනවා ඇත්තටම දැන් ඔය අත්තන් හිතා ගන්න පුළුවන් දැන් මේ ධාතුව නොදැක්ක නිසානේ මට මේ විදිහට රැවටෙන්නට වෙලා තියෙන්නේ කියලා ඔයත්තන්ට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේක එක්තරා ආශ්‍රවයක් අපිට ඒ ධාතු ස්වභාවය කයින් වැටහෙනකොටම අපි හුරු වෙලා තිනවා මේකට ශරීරයයි කියලා කියන්නේ. නැත්නම් මේ මගේ අත කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඒ ස්පර්ශ වෙන ඒ රූපී ස්වභාවයට ඒ මතුවෙන ඒ සංඥාදී ධර්ම වැරදියට හඳුනා ගන්න අපි හුරු වෙලා තිනවා ඒ හුරුව ඒ වැරදි ඇබ්බැහිය එහෙමත් නැත්නම් තව විදිහකින් කියනවනම් උපාදාන කරගන්න හුරු වෙච්ච හුරුවිල්ල ඔය තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි යමක් උපාදාන කරගන්න හරි හුරුවීමක් වෙලා තිනවා යන්තම් තදගතියක් වැටෙනකොට ඉස්සරත් මෙතන මේ වගේ තදගතියක් වැටුණා ඒකත් කකුලම තමයි දැනුත් එහෙනම් ඒක කකුල් ස්වභාවයේ ඉන්නකොටම කකුලය කියලා ඒක ස්ථිර කරලා සීල් එකක් ගහලා ඉවරයි. රැවටිලත් ඉවරයි. ඊට පස්සේ නිකමට හරි හිතනද වෙන්න කියනව නෙමෙයි හදිසි අනතුරක් කියලා කකුල කපන්න සිද්ධ වුණා කියලා. ලස්සනට ඉන්න තරුණියන්ගේ තරුණියගේ අතප්පයක් කපන්න සිද්ධ වුණොත් ඔහු මේ ඕන්තරම් දැකලා ඇතිනේ. ඉතින් උදේ ඉඳන් හැන්ද වෙනකන් අඩනවා. අත කැපුවානේ කියලා. කපන්න කලිනුත් කපන කොටත් නැති වෙන්න තරම් අතක් තිබිච්ච නැති බව මේ භාවනා කරන යෝගාවචරයට දැනගන්න පුළුවන්. එතකොට බලන්න ටිකින් ටික ඔය ඇත්තන්ගේ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිමීද අඩු වෙන්නේ කියලා. මේ කාම ලෝකයට අදාළව තියෙන කොටස මේ. මේ කොටසින් මිදිච්ච ගමන් ආපහු රූප ලෝකයට අදාළ විභාගයට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ කාම ලෝකයේ තියෙන මායාව තමයි මේ. එතකොට ඒ කයෙන් ඒ කොටස අඳුන ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපි තව උපමාවක් ගමු. කනට ශබ්දයක් ඇහෙනවා කියමු. හොඳට සිහිය පිහිටවල බැලුවොත් ඒ ශබ්ද ස්වභාවය ඒවේ විවිධාකාරකම් තියෙනවා. ෆෑන් එකේ ශබ්දේ ඇහෙනවා, ගිරවින්ගේ ශබ්දේ ඇහෙනවා, ඒක ශබ්දයේ වශයෙන් එකයි නමුත් ශබ්දයේ වශයෙන් එක වුණාට වෙනස්කම් තියෙනවනේ. ඒකයි අපිට මේක ගිරවාය මේක ෆෑන් එකේ කියලා කියා ගන්න පුළුවන් වෙලා තින් දෙක සමාන වුණොත් හොයන්න බෑ. ගිරව් දෙන්නේ එකම තැන ඉඳලා කෑ ගැහුවොත් මුලින් කෑ ගැහුවේ කොයි ගිරවද කියලා අපිට හොයන්න බෑ. මොකද ගිරවුන්ගේ කටහඬ සමානයි. ඒක ඒ වගේ මේ රූපේ සමාන ශබ්ද තියෙනවා අසමාන ශබ්ද තියෙනවා ඒ නිසා කන ඇසුරු කරගෙනත් මේ ලෝකේ විවිධාකාරයි. එහෙම ශබ්දයක් මතුවෙනකොට හොඳට බලන්න මෙතෙන්ද මේ මගේ කනට ඇහෙන්නේ ගිරවුන්ගේ ශබ්දයක්ද මට කනට මේ ඇහෙන්නේ ෆෑන් එකේ ශබ්දෙද වාහනේ ශබ්දෙද මේ මිනිස්සු කතා කරන ශබ්දෙද එහෙමත් නැත්නම් මේ ඇහෙන්නේ ශබ්දයේද කියලා බැලුවොත් මේ මෙතන තියෙන ශබ්ද පස්සේ තමයි අපි මේ මේ රැවටීම් ස්වභාවවලට අහු වෙන්නේ. මම මේ නාම රූප ධර්ම වලින් රූපය කියන කොටස විතරක් අරගෙන පින්වත්නි මේ කතා කරන්නේ. රූප ඒ නාම කිව්වහම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ධර්ම පහක් තියෙනවා. රූප කිව්වහම පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත හතරයි. ඒ මහා භූත හතරත් එක්ක තවත් ඒව ඇසුරු කරගත්ත රූප සෙවණැලි තියෙනවනම් එහෙමත් නැත්නම් උපාදාය රූප කියලා වෙන රූප જાතියක් තියෙනවනම් ඒවයි රූප කියලා කියනවා. ඒවා රූප අර පහනාම ඒකට ඉදං නාමං ඉදං රූපං නාම රූපං කියලා බුදුරජාණන් වහන්සේ බෙදීමක් කරලා තියෙනවා. මේ නාම රූප වලින් මම මේ උදාහරණයකට අරගත්තේ රූප කියන තැන විතරයි. මොකද මේකෙන් කතා කරන්න ලේසි. සංඥාවෙන් කතා කරන්න අමාරු. සංඥාව එන්නෙම කෙලෙසිලා. ඒ සංඥාව කියන්නෙම ඉතින් ditthියක් තමයි. සංඥාව එන්නෙම විකෘතියකුත් එක තමයි සංඥා මත වෙන්නේ. කොහොම හරි මේ ශබ්දය කියන්නේ රූපයක්. මේ ශබ්දය කියන රූපය උපාදාය රූපයක් කියන්නේ මේ ශබ්දයකින් රූපයට හිත දැම්මහම අපිට හොඳට වැටහෙනවා මෙතන මේ ශබ්ද ස්වභාවයක් මිසක් මේක මේ ගිරව්‍ය කුරුල්ලොය ෆෑන්නේ වාහනේ කියලා කියා ගන්නට බැහැය කියලා. අන්න ඒ විදිහට ඔය ඇත්තන්ට ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේ අරමුණු සම්බන්ධයෙන් තියෙන මුලාව මේ අරමුණු සම්බන්ධයෙන් තියෙන මත්වීම ඒ වගේම ඔයත්තන්ට මේ බණ කතාව අතරතුර තේරෙන්නේ නැති මේ කයේ ඉඳලා උඩට තියෙන ඉන්ද්‍රියන් එක්ක යනකොට කය දිව නහය ඇස ඉහළ ඉහළ ඉන්ද්‍රියන් වලට යනකොට එන්න එන්නම මායාකාරී ගතිය වැඩි. මේ ඇස ගැන නම් කතා කරන්න හිතනකොටත් රැවටෙනවා. මේ ඇහැට පේන්නේ පිංගුවත්නි එක්තරා වර්ණ ඡායාවක්. අපි කවදාවත් විශ්වාස කරන්නේ මේ පේන්නේ වර්ණ ඡායාවක් කියලා කොච්චර අහන් හිටියත් ඒක මේ කණෙන් අහලා අනිත් කණෙන් පිට කරනවා මොකද ගොඩක් අපේ වැඩ කටයුතු තියෙන්නේ මේ ඇහත් එක්ක ඇහත් ඇහ සම්බන්ධ කරගෙන ගොඩක් මේ බිස්නස් කරලා තියෙනවා ඒක ඒවා පාඩු වෙනවා පිළිගන්න හිතලා ඇස්ති නැහැ මේ පේන්නේ එක්තරා වර්ණ ඡායාවක් මේ වර්ණ ඡායාව පේනකොට මේක භාවනා උපදෙස් දෙනවා පෙනෙන ස්වභාවයේ හිත පවත්තන්න. දැන් තද ගතියක් දැනනකොට කකුලේ කියන තැන නෙමෙයි හිත පවත්වන්නේ හිත පවත්වන්නේ තද ගතිය. ශබ්දයක් ඇහෙනකොට හිත පවත්වන්නේ කුරුල්ලය කියන තැන නෙමෙයි ශබ්දය කියන තැන. ඇහැට රූපයක් පේනකොට හිත පවත්වන්නේ ගෑනුවේ මිනිස්සුවේ ගෙවල් දොරේ කියන තැන නෙමෙයි මේ පෙනෙන ස්වභාවයේ. ගන්ධයක් දැනනකොට මේ හඳුන් කුරු සෝදේ මල් සෝදේ කියන තැනින් නෙමෙයි මේක ගන්ධයක් කියන තැන. රසයක් දැනනකොට මේ බත්තේ පරිප්පුවේ මාළුවේ කියන තැනකින් නෙමෙයි රසයක් කියන තැනින් සිතවිල්ලක් මතුවෙනකොට මේක සිතට පෙනෙන දෙයක්ය. එහෙම නැත්නම් මේ හිතේ ඇතිවෙච්ච වේදනාවක්ය කියලා එහෙම තැනකින් පවත්නවා මිසක් මට අම්මාව මතක් වුණා, ගෙවල් දොරවල් මතක් වුණා කියන තැනින් එහෙම නෙමෙයි. ඒ එහෙම තමයි මේ භාවනා ලෝකයේ ඒ උපදෙස් දෙන්නේ. ඉතින් ඇස සම්බන්ධයෙන් කියන කොටත් කියන්න තියෙන්නේ මේ පේනෙන්නට තියෙන්නේ එක්තරා වර්ණ ස්වභාවයක් ඇසට පෙන්න ස්වභාවයක්. ඒ ඇසට ඒ ස්වභාවය පේනකොටම අපි රැවටෙනවා ආශ්‍රවයක් විදිහට මේ පෙනෙන්නේ අසවල් දෙය මේ පෙනෙන්නේ අසවල් කෙනාය මේ පෙනෙන්නේ අසවල් වස්තුවේ කියලා. මේ විදිහට කාමයේ විදිහට ආශ්‍රවය ක්‍රියාත්මක වෙනවා. පෙනෙන දේ nirupadritaව තියෙනවා. එහෙමත් නැත්නම් ඒ පෙනෙන දේ වෙනස් වෙනවා කියලා ඒ භව වශයෙන් ඒ පෙනෙන දේ පැවැත්මක් සහ විනාශයක් පෙන්눔 කරනවා. ඒ වගේම අවිද්‍යාව මේ පෙනෙන දේ සම්බන්ධයෙන් කිසිම ඇත්තක් දකින ස්වභාවයක් මනසේ නැහැ. මනසේ කිසිම හුරුවක් නැහැ. රැවටෙන එකමයි ස්වභාවය. ඒ වගේම දිත්තාශ්‍රවය පෙනෙන්නෙම වැරදි විදිහකට වැටහෙන්නේ වැරදි විදිහකට. එතකොට අපේ සූත්‍රයේ කොටස කතා කරන්න ඉතුරු වෙලා තියෙන විනාඩි 5ක් වගේ කාලයක් ඒ කොටස අපි සල්පයක් හෝ කතා කරගමු. නැත්නම් මේ සූත්‍රය අවසන් කරගන්න බැරි වෙනවා. අපි මේ සූත්‍රයේ අවසන් කළේ දික්ටි කොට දික්ටි කොටසට සමීප කරලා. දික්ටි කොටසට සමීප කරලා නැවැත්තුවේ පින්වත්නි ඒ දික්ටි කොටස විස්තර කරගන්නට ඕන හින්දා මම උත්සාහ කරන්නේ නැහැ ඒ දික්ටි කොටස වඩා ගැඹුරින් කතා කරන්නට ඒ සරල වශයෙන් හෝ කරුණු පෙන්눔 කරන්න සිද්ධ වෙනවා. ඒ කරුණු බොහොම වැදගත් වෙනවා යෝගාවචරීන්ට එකපාරටම සූත්‍රයේ තියෙන ඒ ඒ දික්ටි කොටසට අපි ගියොත් අපිට මොනවම හෝ බණක් අහන්න පුළුවන් ඒ ස්වල්ප කරුණක් හෝ තමුන්ගේ භවනා ජීවිතයට සම්බන්ධ කරගන්නට බැරි වෙන්නට පුළුවන්. ඒ දිට්ටි කොටස ගැන කියනකොට දිට්ටිය ආත්ම දිට්ටිය ගැන මම පහෝගිය මේ අන්තිම බණ කතාවේ ඒ අත්ත කියන වචනේ විස්තර කරන්නට යෙදුනා. ඉතින් මම අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා තවත් විදිහකින් ඉදිරි සූත්‍ර කොටසට අනුග්‍රහයක් ලැබෙන විදිහට අත්ත කියනකොට මේ අර්ථ කියන තේරුමකුත් තියෙනවා. මේක සත්ත්ව පුද්ගල වශයෙන් හෝ වේවා වස්තු වශයෙන් හෝ වේවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම උච්ඡේද සාස්වතය කියලා දිට්ටි දෙකක් තියෙනවා. උච්ඡේද දිට්ටිය සාස්වත දිට්ටිය කියලා දිට්ටි දෙකක් තියෙනවා. උච්ඡේද කියන්නේ යමක නැති බව. සාස්වත කියලා කියන්නේ යමක ඇති බව. නැති බවයි ඇති බවයි. අපි සාමාන්‍යයෙන් ওই කියන්නේ පුතේ තාත්තා ගෙදර ආවද? එතකොට එක්කෝ ආවනම් ආව කියන්න ඕන නැත්නම් නෑ කියන්න ඕන. තාත්තා ආවනම් ඒක සාස්වතයි. ඒක උදාහරණයකට. තාත්තා ආවේ නෑ කියලා කියනනම් ඒක උච්ඡේදයි. ඒක නැත කියන මේ නෂ්ටාර්ථේ නැති නැති බවක් පෙන්වන එක. මේක දිට්ටි විපන්දනයක්. දිට්ටි විපන්දනයක් කියලා කියන්නේ අපිට යමක් වැටහෙන්නේ මෙන්න මේ ස්වභාවයෙන් විතරයි. එක්ක තියනවා එක්ක නැහැ. එක්ක තියනවා එක්ක නැහැ. අත්තිතං චේව නත්තිතං චේ මට එක්ක තියෙනවා නම් තියෙනවායි කියලා කියන්න නැත්නම් නැහැයි කියලා කියන්න ඔතනින් එහා යමක් අපිට වැටහෙන්නේ නැහැ. නමුත් මේ දේ දික්තිය මේ දේ යමකට රැවටීම නිසා ඇති කරගත්ත වැරදි අදහස. දැන් අපි අටුවා පොත්වල තියෙනවා එක්තරා උදාහරණ කතාවක්. දැන් ඈත විල්ලායක තියනවලු මේ හයි කරලා තියනවලු පඹෙක්. ඒ පඹයව ඈත තියලා දැකලා මිනිස්සු දෙන්නෙක් වාද කරන්න පටන් ගන්නවලු. කොහොමද වාද කරන්න පටන් ගන්නෙ? එක්කෙනෙක් අහනවලු අර ඉන්නේ ගෑණිද්ද කියලා අහනවලු. අනිත් කෙනා අහනවලු අර ඉන්නේ පිරිමිද්ද කියලා. තව කෙනෙක් කියනවලු නෑ නෑ අර ඉන්නේ ගෑණී. තව කෙනෙක් කියනෝ නෑ නෑ අර ඉන්නේ පිරිමියෙක් ඒ ගෑණියෙක් නෙමෙයි කියලා. දැන් පින්වත්නි මේ උත්තර දෙකම හරිද? තියෙන්නේ පඹෙක් හිතවල තියෙන්නේ වෙනමම දෙයක්. ඒත් මේ බාහිරේ ඉඳලා ඒ දේ ඇත්ත නොදක මේ කතා කරන ස්වභාවය සම්පූර්ණයෙන් වැරදියි. එයා කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවත් අහන්නේ මට කියන්න අර ඉන්නේ පිරිමියෙක්ද? එහෙමත් නැත්නම් ගෑණියෙක්ද? දැන් මේකට උත්තර දුන්නොත් උත්තර දෙන මනුස්සයාටත් බොරු නේද කියන්න වෙන්නේ. මේ ඉන්නේ ගෑණියෙක් කිව්වොත් හරිද ඒත් හරිද? මේ ඉන්නේ පිරිමියෙක් කිව්වොත් හරිද ඒත් හරිද? මේ ගෑණියෙකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි කිව්වොත් පිරිමියෙකුත් නෙමෙයි ගෑණියෙකුත් නෙමෙයි කිව්වොත් ඒත් හරිද? මේකට කියනවා සතර කොම් ප්‍රශ්නය. ඇත කියනවා නැත කියනවා ඇත්තෙත් නැත නැත්තෙත් නැත කියනවා නැත්තෙත් නැත ඇත්තෙත් නැත කියලා කියනවා. ඉතින් මොක කිව්වත් වැරදි. මොකද තියෙන්නේ වෙනම ස්වභාවයක් හින්දා. අපිට අරමුණු වෙන දේ එකක්. අපි හිතාගන්න දේ තව එකක්. මේවා එකට එකතු වෙලා තමයි මේ තියෙන්නේ මේ ඔක්කොම එක පොදියට එකතු වුණාම ඒක ditthිගත වීමක් ditthාශ්‍රවයක් අපේ අපිට ඇත්තක් නැත්තක් පේන්නේ නැහැ පෙනෙන දේ හිතෙන දේ දෙකක් විදිහට නෙමෙයි පේන්නේ අපිට පේන්නේ මේ දෙකම එකක් විදිහට එහෙම පෙනිලා අපි ඉතින් වාද කරනවා මේ අසවල් දේය එහෙම දෙන්නම් අනිත් කෙනා වාද කරනවා නෑ ඔයා කියන එක වැරදි මේ ඒ දේ නෙමෙයි කියලා. මේ දෘෂ්ටි දෙක ලෝකේ පවතින නම් මේ දෘෂ්ටි දෙකම එකට අත්වැල් බැඳගත් දෘෂ්ටි දෙකක් කෙනෙක් කියනවා නම් මේ අතන ඉන්නේ ගැහෙණු කෙනෙක් කියලා කියන්නේ එයා පිරිමි කෙනාව ප්‍රතික්ෂේප කරලයි ගැහෙණු කෙනාය කියලා කියන්නේ. එතකොට මේ පිරිමි කෙනාට පින් සිද්ධ වෙන්නයි මේ ගෙහෙණු කෙනායි කියන අදහස ආවේ. කවුරුටි කෙනෙක් කියනොත් නෑ නෑ එතන ඉන්නේ ගෙහෙණු කෙනෙක් නෙමෙයි පිරිමි කෙනෙක් කියලා මේ ගෙහෙණු කෙනා කියන අදහසට පින් සිද්ධ වෙන්නයි පිරිමි කෙනා කියන අදහස එතකොට මේ උච්ඡේද වාදයේ යමක් ඇතය කියන එක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් මේ නැතය කියන තව දෘෂ්ටියක් මේ නැතය කියන එක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් ඇතේ කියලා තව එකක් මේවා එකිනෙකා මත යැපෙන දේවල් හරියට දෙකොණක් වගේ එක දෘෂ්ටියක් ප්‍රතික්ෂේප කරලයි තව දෘෂ්ටියකට බහින්න වෙන්නේ දෘෂ්ටිවල බින්වත්නි පිරිසිදු භාවයක් නැහැ ප්‍රධාන වශයෙන් අපි මේ කතා කරන්නේ ඇතය නැතය කියන දෘෂ්ටි දෙක දැන් බෞද්ධ වශයෙන් ගත්තාම බෞද්ධයින්ට තියෙන ප්‍රධාන බාධාවක් තමයි උච්ඡේද මේ සාස්වත දිට්ඨිය නෙමෙයි යමක් ඇතේ කියන දෘෂ්ටිය නෙමෙයි බෞද්ධයෝ ඉන්නේ බෞද්ධයෝ ඉන්නේ මේ යමක් නැතේ කියන මේ නෂ්ටාර්ථේ ඔක්කොම කියන්නේ මේක අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා විපරිණාම ස්වභාවයටපත් වෙනවා කිය කිය අපි මේ ඉන්නේ වෙනමම දෘෂ්ටියක කවුරු හරි කෙනෙක් කියනවනම් මේ ලෝකේ නිත්‍ය සැපයි ඔහොම වෙනස් වෙන්නේ නැහැ. බුදුන් නම් ධානයක් උපද්දවලා බලන්න. ඒ ධානය වෙනස් වෙනවද කියලා බලන්න. ඒව වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම මෙහෙමයි කියලා. ඒගොල්ලෝ වෙනම බණක් කියලා යනවා. මේ දිව්‍ය ලෝකෙම ඇවිල්ලා මේ දිව්‍ය මාපු ලෝකෙ ඇතුළේ ඉන්නේ. මේක නිත්‍ය සුඛ ආත්ම ලෝකය. එයා ඒගොල්ලන්ට එහෙම බණක් ඇහෙනකොට ඒගොල්ලෝ මේක යමක් ඇතේ කියලා ස්ථීර වෙනවා. බුද්ධ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ටික අහන්න පටන් ගත්ත ගමන් බෞද්ධයින්ට මොකද වෙන්නේ? බෞද්ධයෝ පිළිදෙනවා මේ නෂ්ටාර්ථේ ඔක්කොම නැහැනේ ඔක්කොම වෙනස් වෙනවානේ ඔක්කොම හිස්නේ සත්පුද්ගලාත්ම ස්වභාවයක් නැහැනේ පින්වත්නි මෙතන මේ සත්පුද්ගලාත්ම ස්වභාවයක් නැහැ කියලා කියන එක දෘෂ්ටිය හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා කිව්වේ කෙලින්ම මේ ආත්මයක් ප්‍රතික්ෂේප කරලා දෘෂ්ටියකට වැටෙන්න නෙමෙයි සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ කියලා කියන මේ දේ දෘෂ්ටිය. නමුත් බුදුරජාන් වහන්සේ ඒ වචන ටික එහෙම්මම දේශනා කළා. ඇත්තක් දැකලා. ඇත්තක් දැකලා. මෙතන තියෙන සත්‍ය දැකලායි බුදුරජාන් වහන්සේ නිස්සත්ත්වෝ කියලා කිව්වේ. නිජීවෝ කියලා කිව්වේ ශුන්‍යෝ කියලා කිව්වේ. මේ මේ වචන ටික ඇහෙනකොටම අපිට හිතෙන්නේ මෙතන ආත්මයක් නැහැ කියලා. ඔය ඇත්තන්ට හිතෙනවද ඔය ඇත්තෝට ආත්මයක් නැහැ කියලා? කාට හරි මෙතන ඉන්න කාට හරි හිතෙනවද මෙතන ඉඳන් ඉන්නේ tamun නෙමෙයි කියලා? tamun tamun කියලා හිත ඉතින් කොහොමද මෙච්චර ඇහැට කනට පේන්න මේ තරම් හෙන ගැහුවා වගේ සත්‍යයක් තිබෙද්දි මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ ඇයි? පෙනි පෙනි බොරු කියනවනේ. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වොත් දැන් පව් සිද්ධ වෙන්නේ නැද්ද? බුදුහාඳුරෝ කියනවා මේ උඹලට පේන දේ මටත් පේනවා. ඒක හින්දා මමත් ඒක ඇත්තයි කියලා කියනවා. එහෙම නොකියුවොත් ඒක මගේ බොරුවක් කියනවා. ඔය කාලකාරාම සූත්‍රවල කියනවා සූත්‍රය කියනවා මේ ඔයගොල්ලෝ කතා කරනදී මාත් කතා කරනවා. මොකද එහෙම දෙයක් තියෙන හින්දා ඔයගොල්ලෝ කතා කරන්නේ. මම ඒක එහෙම නැහැයි කිව්වොත් ඒක බොරු. නමුත් ඒකෙන් කියවෙන්නේ මේ tamunට වැටහෙන ආත්ම ස්වභාවය සත්‍යය කියලා. අනාත්මයි කියපු පළියට කියවෙන්නේ තමුන්ට වැටහෙන ආත්ම ස්වභාවය බොරුයි කියලා. මේ තමුන්ට වැටහෙන ආත්ම ස්වභාවය බොරු නම් මොකටද මෙච්චර කඹරන්නේ අපි? මොකටද මෙච්චර වහන්සි වෙන්නේ? කාවද මෙච්චර මේ පරිස්සම් කරන්නේ? කාවද මේ අරගෙන යන්න හදන්නේ? කාටද මේ කවන්න පොවන්න හදන්නේ? කාවද මේ ආරක්ෂා කරන්න හදන්නේ? මෙතන ආත්මයක් තියෙනවා. ඒ ස්වභාවය හිතින් මවපු එකක්. ඒක උපාදානයක්. ඒක උපාදාන මට්ටමින් තියෙන එක. ඒක උපාදානයක්. ඒක අවිද්‍යා තණ්හා දෙකින් හදපු හින්දා ඒක දැකපු හින්දා බුදුරජාණන් වහන්සේ නිස්සත්තු කියලා කියනවා. ඒ කියන්නේ අවබෝධයකින් මිසක් තවත් දෘෂ්ටියකින් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ මිනිස්සු අන්ත දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ඇත අනිත් අන්තය තමයි නැත. ඊට පස්සේ කියනවා කච්චායන එහෙම කියන්නේ කොහොමද? මේ ලෝකේ හට ගන්නව පේනවනේ. මේ ලෝකේ යමක් උපදිනව පේනවනේ. උපදිනව පෙනිපෙනි කොහොමද කියන්නේ නැතෙය කියලා. ඊට පස්සේ කියනවා මේ ලෝකේ නැති වෙන දේවලුත් පේනවනේ මේ උපන් දේ නැති වෙනවත් පේනවනේ එතකොට මේ දේ නැති වෙනව පේනකොට කොහොමද කියන්නේ මේ ලෝකේ තියනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකටම අහු වෙන්නේ නැති වෙන්න මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා කියලා කියනවා. පින්වත්නි අර ඈත පේන මිනිසයා ගෑණියෙක්ද කියලා අහුවා වගේ තමයි මෙතන ආත්මයක් තියනවාද කියලා අහන එක. අර ඈත පේන මිනිසයා පිරිමික් නෙමෙයිද කියලා අහනවා වගේ තමයි මෙතන ආත්මයක් නැද්ද කියලා අහන එක. මේ දෙකම අදාළ දේවල් නෙමෙයි. මේ ප්‍රශ්න අදාළ ප්‍රශ්න නෙමෙයි. මෙන්න මේ විදිහට ධර්ම මාර්ගයේ ගියොත් කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ මේ විදිහට හිතන එක අයෝනිසෝ මානසිකාරය. මේ මමද මේ මම නෙමෙයිද මේ වෙන කවුරු හරිද කී කී දෙම් බලන්න දැන් මෙතන මේ තියෙන ස්වභාවය රැවටලා ඉවරයි. එතන ආත්ම ස්වභාවයක් තියෙන හින්දා නෙමෙයි මෙතන මමද මම නෙමෙයිද වෙන කවුරු හරිද කී කී හිතන්නේ. ඔය ක්‍රමයට ඇත්තක් හොයලා බලන්න කවදාවත් අහුවේද කියලා මේ සූත්‍රයේ ඉදිරි කොටස් වල තියෙන්නේ ඒ කරුණ විස්තර කරන්න හැටි එහෙම හිතන්න පටන් ගත්තාම බුදුරන් වහන්සේ දේශනා කරනවා ප්‍රතිඵලයේ මෙච්චරයි තවත් දෘෂ්ටි හයක් උපදිනවා කියලා. ප්‍රතිඵලයට හම්බ වෙන්නේ තව දෘෂ්ටි හයක් උපදිනවා. එක්ක මේක ආත්මයක් තියෙනවා, එක්ක මේක ආත්මයක් නැහැ. මං පින්පව් දෙක විඳිනවා. යනාදි වශයෙන් දෘෂ්ටි ටිකක් උපදිනවා. එහෙනම් මේ තමාව මුල් කරගෙන මේ මම කියන එක මුල් කරගෙන හිතන චින්තන ධාරාව මම ඉන්නවද මම නැද්ද මම කවුද මම අනාගතේ කවුරු වෙලා හිටියද අනාගතේ අනාගතේ මං කවුරු වෙනවද අතීතේ මං කවුරු වෙලා හිටියද අතීතේ මොන මොන වගේ සැප සම්පත් මම වින්දද අනාගතේ මම මොන මොන සැප සම්පත් විඳිනවද කියලා මේ මේ හිතෙන ගතියෙන් අතීත අනාගත වර්තමාන සම්බන්ධයෙන් මේ හිතෙන ගතියෙන් මේ හිතන ස්වභාවයෙන් අපිට කවදාවත් ධර්ම මාර්ගයක් නම් මතුවෙන්නේ නැහැ මේ මෙහෙම ආත්මයක් මුල් කරගෙන හිතන ස්වභාවයට සාමාන්‍යයෙන් කියත හැකි අයෝනිසෝ මානසිකාරය කියලා. අයෝනිසෝ මානසිකාරය කියලා ඔය ඇත්තෝ අර මම අර කලින් කියපු කාරණාව පටලව ගන්න එපා. ආත්මයේ ඇතේ නැතේ කියන මේ කාරණාව ආත්මයක් තියෙන හින්දායි ඔය ඇත්තෝ ආත්මයක් තියෙනවායි කියලා පිළිගන්නේ. ආත්මයක් නැතේ කියලා කියන් හදන්නේ ওই තියෙන එක ප්‍රතික්ෂේප කරන්නට. ඒත් බුදුරජාන් වහන්සේ ආත්මයක් නැතෙය කියලා දේශනා කළේ අවබෝධයකින් මිසක් දෘෂ්ටියකට අදාළ වුණේ මම ඒ කාරණාව අවසානයේ මතක් කළේ මොකද ඒකෙන් වැරදි තේරුම් එන්න බොහෝ විට ඉඩ තියෙන හින්දා ධර්ම දේශනාවට අදාළ කාල වේලාව ඉක්ම වෙලා තියෙනවා ඔය ඇත්තන්ට ධර්ම දේශනාව සම්බන්ධයෙන් හරි තමුන්ගේ භාවනා සම්බන්ධයෙන් හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න පුළුවන් එහෙමත් නැත්නම් අපිට වැඩසටහන අවසන් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ හැටියට අහලා තියෙනවා ස්වාමින් වහන්සේ කාරණිකව කියා දෙන්න. බුදුදහමේ උගන්වන ශනික මරණය කොටස් දෙකක් වෙනවද? මේ විදිහට කියලාත් අහලා තියෙනවා. ක්ෂණයක් පාසාම සිතත් කයක් දෙකම බිඳියාම ආස්වාස ප්‍රාස්වාසයනොත් බිඳී යනවා. එනම් මරණයටපත් වෙනවා නේද කියලා. ආස්වාස පාස්වාස කියන ඒ තැන තියෙන්නෙත් වෙනස් වීමක් තමයි. ඒ ඒ ප්‍රකට වෙන්නෙත් ඒ ඒ රූප ස්වභාව, ඒ ධාතු ස්වභාව, ඒවා කැඩි කැඩි බිනි බිනි යන ස්වභාවයක් තියෙනවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා මිරිඟු ස්වභාවයක් තියෙනවා ඒ වගේම කනිෂණික මරණය කියලා කියනකොට මේ දැන් දැන් සිද්ධ වෙනදී දැන් ඔය ඇහෙන ශබ්දයකට හිත දාලා බලන්න මේ ඔය ඇහෙන ශබ්ද පැය ගණන් වරු ගණන් තියෙන්නේ ඒවා ඉබලෙම එතන එතනම නැති වෙලා යනවා ඒක ෂණික මරණය අපි සක්මන් කරනකොට කකුල උස්සනකොට ඒ කකුල පොළවේ තිබ්බ ටික මැරිලා තමයි කකුල එසවෙන්නේ. එතකොට එතන තියෙන්නේ ෂණික මරණය. මේ සිතට එන සිතවිලි අරගෙන බලන්න ඒ සිතවිලි එවෙලෙම නැති වෙලා යනවා. මේ විදිහට ඒ එවෙලෙ එවෙලෙ එතන එතන සිද්ධ වෙන මරණය චුති චවනතා කියලා තමයි කියන්න වෙන්නේ. චුත වෙන කණ්ඩිච්චම් වාලිච්චම් පාලිච්චම් ඔයමම කී කියනවා ඕම ඇවිල්ලා ක්ෂණික මරණ කියන තැන චුති චවනතා චුත වෙන නැති වෙලා යන ස්වභාවය ඒක මේ ක්ෂණික කණික මරණයක් හැටියට තමයි පෙන්눔 කරලා දෙන්න තියෙන්නේ එවෙලේ වෙලේ එතන එතන සිද්ධ වෙන ස්වභාවය ඇත්තරම භාවනාවකිනුත් අර වයසට යනවා කෙස් රැවුල් පැහෙනවා කී කිය ටික ටික ටික ටික පැහැදිලි කර කර භාවනා විදිහත් අරගෙන යන්න උත්සාහ කරන්නේ ඒ ශනික මරණය පැත්තට මොකද කොහොමත් මේ ඇසට පෙනෙන දේ පවා ශනයක්වත් පවතින්නේ ඒක භාවනා කරපු කෙනෙකුට දකින්නට පුළුවන් මේක බොහෝම වේගයෙන් වෙනස් වෙන මායාකාරී ස්වභාවයක් තියෙන්නේ උදාහරණයක් මම කියන්නම් සරලව හිතලා බලන්න. කයේ දුක් වේදනාවක් පහළ වෙනකොට අපි හිතමු කයේ යම් වේදනාවක් පහළ වෙනවා කියලා. බලන්න හිතේ තියෙන වෙන වේදනාවක් නෙමෙයිද කියලා. එතකොට එක සැරේ මේ මෙතන වේදනා දෙකක් පහළ වෙනවද? මේ කයේ හිත දෙකක් පහළ වෙන්නේ පහළ වෙන්නේ එක හිතයි. ඒ ඇඟ රිදෙනවා අපි අපි කකුල රිදෙනවා කකුල රිදෙනකොට හිතින් දේශයක් තියෙනවා එහෙම නැත්නම් දෝමනස්යක් තියෙනවා මේ දෙකම අපිට එක සැරේ වැටහෙනවා ඒ වුණාට එක සැරේකට තියෙන එකයි එක සැරේකට තියෙන එකක් වුණාට අපිට පේනව දෙකම තියෙනවා වගේ සිතේ දෝමනස්සයකුත් තියෙනවා කයේ දුක්ඛ ස්වභාවයකුත් තියෙනවා මේ දෙක එක සැරේ පහළ වෙන්නේ ඉතින් බිහිසුණු ඥානයක් ඕන. එක සැරේ එකක් දකින්න. එතන තියෙන්නේ ෂණික මරණය. ඒ වේගවත් භාවයේ වැඩි නිසා අපිට තැන් දෙකක් පේනවා. තැන් දෙකක් පේනවා හරියට අන්ධකාරයේ කෙනෙක් ගිනි පෙල්ලක් යට කැවුවොත් තියෙන්නේ එකයිනේ. එක ගිනි පෙල්ලයි. ඒ වුණාට කරකවන වේගය වැඩි වෙන්න වැඩි වෙන්න වලල්ලක් පේනවා. වැඩි වෙන වැඩි වෙන වලල්ලක් පේනවා. අපි ඉතින් ආස කරන්නේ ගිනි වලල්ලට. කවුරු හරි කෙනෙක් දැන් පොඩි ළමෙක් එහෙම දැක්කොත් මට අර පේන දිලිසෙන වලල්ල ගෙනත් දෙන්න කියලා. කොච්චර සල්ලි තිබ්බත් ඒ වලල්ල ගන්න බෑ. හේතුව තමයි එහෙම දෙයක් නෑ අර පන්දම කරකවද්දි පේන එකක්. එහෙම මොන හරි දෙයක් තියෙනවා කියලා හිතාගෙන තමයි ඉතින් ඔය රොකට් හදාගෙන හඳට යවනවා පරීක්ෂණ කරනවා මොනෝ හරි මේක තියෙකද තියෙද කියලා බලන්න. ඉතින් භාවනා කරනකොට තියෙන්නේ හොඳට බලපං බලපං බලපං කියලා අරමුණක් දීලා ඇතුළට යවනවා හොඳට බලන්න මොනවා හරි හම්බුවේද කියලා. මොනවා හරි හම්බුනොත් කියන්න. ඊට පස්සේ අහලා තියෙනවා සක්මන් භාවනාවේදී එක් පයක් තුල හතර වතාවක් ඇතිවීම නැතිවීම දකිනවා නේද? මෙහිදී ඇතිවන විරාගය නැති කිරීම නිසා සක්මණින් භාවනාවට ඊම සක්මන් භාවනාව ඊම නතර කරනවා. විරා විරාගය නිසා කොහොම නතර කරනවා? එසේ හරිද? නැත්නම් වැරදිද? හරිනම් ඉස්සරහට යන්නේ කියලා කියන්න. ප්‍රශ්නයක් අහලා තිනවා සක්මන් භාවනාවේදී එක් පාදයක් තුල හතර වතාවක් ඇතිවීම නැතිවීම දකින්වා නේද? මෙහිදී ඇතිවන විරාගය නිසා සක්මන් භාවනාව එයින්ම නතර කරනවා. ඒක හරිද කියලා අහනවා. නැත්නම් වැරදිද කියලා අහනවා. ඒ ක්‍රමේ හරිනම් ඉදිරියට උපදෙස් දෙන්න කියලා කියනවා. එයින්ම නතර කරනවා කියලා කියනවා. එහෙම මෙහෙමයි දැන් සක්මන් භාවනාව කරනකොට හොඳට බලන්න දැන් අපි යනකොට යන බව දැනගන්නටයි කියනවා. යනකොට යන බව දැනගන්නකොට මේ කය ඉරියව්ව තියෙන්නේ. මේ කය ඉරියව්වේ වෙනස් වීමෙන් අපිට පුළුවන් යනකොට යන බව දැනගන්න. ඊට පස්සේ එහෙම සතිමත් වෙනකොට මේ යටි කයේ සෙලවීම මම මේ කතා කරන්නේ පිළිවෙලකින් යටි කයේ සෙලවීම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද ඒක ලොකු අරමුණක්. එහෙම එහෙම යටි කයේ සෙලවීම ප්‍රකට වෙන්න පටන් ගත්තායින් පස්සේ ඒ දෙයට හිත තියාගෙන හිටියොත් ඊට පස්සේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේ යටිපතුල් පොළවේ හැපෙන එක. දැන් බලන්න අපි පිළිවෙලට යනකොට යන බව දැනගන්නවා ඊට පස්සේ යටි කයේ සෙලවීම දැනෙන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ කකුල් පොළවේ හැපෙන්න පටන් ගන්න මේ ටික ටික ටික ටික යන්නේ කොහටද බලන්න. ටික ටික ටික ටික හිත දෙන් ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට යන්නේ. ඊට පස්සේ යටිපය පොළවේ හැපෙනකොට හැපෙන බව දැනගන්න පටන් ඊට පස්සේ තවත් සතිමත් වෙන්න පටන් ගත්තොත් මේ හැපෙන දේ තොරතුරු කියන්න පටන් ගන්නවා. මේක කකුලේ තද ගතියක්ද පොළවේ තද ගතියක්ද මට සක්මන් කරනකොට පොළවේ තද ගතිය දැනුණා කකුලේ තද ගතිය දැනුණා කියන්නේ කියන්න පටන් ගන්නවා. තවත් ඒක බලන්නට ඒ බලන්නට ඒ කිව්වහම එයා කියනවා කකුල් පොළව කෙසේ වෙතත් තද බුරුළු ගති දැනෙනවා කියලා. එතකොට මේ කකුලක් මේ කකුල කියන කොටස ඉවත් කරන්න. මේ කොලේ උපාසකම්ම ගන්න උපාසකම්ම අරගෙන මේ කකුලක් හතර වතාවක් ඇති වෙනව නැති වෙනව කියන කෑල්ලේ කකුල කියන කොටස පෑනෙන් කපන්න. පෑනින් කපලා ආපහු මේ ප්‍රශ්නේ කියවල බලන්න හතර වතාවක් ඇති වෙනව නැති වෙනව. ඊ මොනවද? මේකට මේ ඉරියව් මේ ඒවට මේ කඳ කටබඩ ගාව ගන්න එපා. ඔය කඳ කටබඩ ගාව ගන්න ගියාම තව අර මං බනටත් කිව්වේ එතකොට ඇත්ත වෙහෙනවනේ. ඒ කියන්නේ අර සතිමත් වුණාම හරි ලීසි ඒ කකුල කියලා පෙන්නලා කකුලේ තද ගතිය කියලා පෙන්නනවා. කකුලේ තද ගතිය කියලා පෙන්නලා ඊට පස්සේ කකුල කතා වන්නේ තද ගතිය කියලා පෙන්නනවා. ඒ විදිහට මේ සතිය චුට්ට චුට්ට චුට්ට චුට්ට අපිට පාඩම කියලා දෙනවා. ඉතින් හොඳයි මේකේ අර පාදය කියන කෑල්ල නැතුව බලන්න ඒ ධාතුවට හිත දාලා බලන්න ධාතුවට හිත දාලා සක්මන් කරන්න gediddi උන්නම් උපාසකම්මට කරන්න පුළුවන් පොතක් හදාගන්න පොතක් හදාගෙන ඒකට කමටහන් පොත කියලා ලියන්න. ලියලා සක්මන් කරපු විදිහ ලියන්න. සක්මන් කරපු විදිහ ලියලා මට දැනිච්ච දේ ලියන්න. තමුන්ට දැනිච්ච දේ. පරියංක භාවනාව කරපු විදිහ ලියන්න. කරාම දැනිච්ච දේ ලියන්න. ඔය ඇත්තන්ට පුළුවන් නම් කරන්න. ඔය ඇත්ත ඔක්කොම මේ පොත කරනවා නම් මට ඒව බලන්නත් වෙලාව තියෙනවා. එහෙම ඔක්කොම ලිව්වොත් මම පාන්දර හැරි හරි ඇවිල්ලා පන්සලේ නැවතිලා පොත් ටික බලලා දෙන්නම්. එහෙනම් tamunට උනත් මෙහෙම පොත් තියාගන්නව නම් ත්‍රිපිටකයට වඩා වටිනවා. මොකද මෙතන තියෙන්නේ ප්‍රායෝගික අධ්‍යක්ෂින් රාශියක් ඒ සඳහන් කරන පොතේ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම තොරතුරු ලියන්න tamun භාවනා කරපු හැටි ඊට පස්සේ මට වැටහිච්ච දේ. මෙන්න මේ විදිහට සක්මන් කළා මට මෙන්න මෙහෙම එකක් වැටහුණා. මෙන්න මේ විදිහට පරියංග භාවනාව කළා මට මෙන්න මෙහෙම එකක් වැටහුණා. එච්චරයි. හරිම සරලයි. ඕකට ඉතින් කියනවා මේ කමටහන් වාර්තාකරණය කියලා. ඔය බුරුමේ වගේ ඉගෙන ගන්න කාලේ හරිම තදයි. ඔවා මොකක්වත් වරද්දන්න දෙන්නේ නැහැ. ඉතින් මේ එහෙම ඒගොල්ලෝ දෙන ඒ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි වාර්තා ඉදිරිපත් කරන්නේ. ඔය ඔය මූලික සරල දික කරපු විදිහ සහ වැටහිච්ච දේ. තවත් විස්තර ඇතුව කියනවනම් තව කැලේ එකතු කරත හැකි මූල කර්මස්ථානයේ තියෙන තමුන් කරපු කර්මස්ථානේ මං කලේ කර්මස්ථානයේ ආනාපාන සතිය නම් ආනාපාන සතිය ඒක බැලුවේ මෙහෙමයි මට වැටහුනේ මෙහෙමයි. ඔන්න ඔය තුන පැහැදිලිව ලියන්න පුළුවන් නම් තමුන්ටම ඒ දේ නැවත නැවත කියවද්දී තොරතුරු මතුවෙන්න පටන් ගන්නවා. ඒ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. අපි වැඩිපුර පුහුණුවට තැනදීමු ඒ කියන්නේ අර දේවල් මේ සුතමේ ඥානය කියන එක වැඩිපුර මේ ගාව ගන්නාකයි භාවනා අධ්‍යක්ීම් වලට. එතකොට සිද්ධ වෙන්නේ පොඩි අවුලක් සිද්ධ වෙනවා. අපේ සුතමේ ඥානෙ එකක්. භාවනා අධ්‍යක්ීම තව එකක්. ආ එහෙම එහෙම ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ මේ ප්‍රශ්නයක් විදිහට කොලේ ලියලා ඒ කියන්නේ මේ වම දකුණෙන්ද? ඔව් දැන් මේකේ එහෙම ඒ කියන්නේ අර එතනත කියන දෘෂ්ටි සම්බන්ධයෙන්ද මිෂරයක් පාසා නැතිවීම ප්‍රශ්නේ ඇහුවේ. එහෙම සටහනක් නම් කොලේ නැහැ. ඔව් එහෙනම් උපාසකම්ම පැහැදිලිව වෙලාවක ලියලා දෙන්න. ඒවා ඇත්තරම වැඩිපුර මේ හොයන්න යන එකෙන් හිත අවුල් වෙනවා. අපි සතිය හුරු කරනකොට තමයි ඒකට අවශ්‍ය කරන ධර්මයේ මතුවෙන්න පටන් ගන්න. ඒ ධර්මයේ හරි අමුතුයි හේතුඵල ධර්මයක් තියෙන. නිකම්ම යමක් ඇතිවෙනව නැතිවෙනව නෙමෙයි හේතු සහිතවයි යමක් ඇතිවෙන්නේ නැතිවෙන්නේ. උපාසකම පැහැදිලිව ලියලා දෙන්න අපිට මේ ධර්ම සාකච්ඡාවේදී හෝ අපිට පුළුවන් සාකච්ඡා කරගන්න. හොඳයි. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපි වැඩසටහන අවසන් කරමු. ඔය ඇත්තෝ මාත් එක්කම වෙන ප්‍රශ්න තියෙනවද? නැහැ මාත් එක්කම එහෙනම් ගාථා සජ්ජායනා කරන්නේ හොඳයි ittavata cammehi sampadam punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya ittavata cammehi sampadam punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavata cammehi sampadam punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya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 සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මහා සංඝරත්නය අරමුණු කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු